මේ අවධානීය මේ කාය සූත්‍රය යොමු කළොත් ඒකේ සඳහන් වෙන්නේ ආසනයට විරෝධී ලයදී කටයුතු කරන නැත්නම් බැහැගෙන වැඩ කරන පිරිසක් විසින් හල යුතු පැති සහ ගත යුතු පැති වශයෙන් කළ යුතු නොකළ යුතු චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් ගන්නකොට කල යුතු පැති වශයෙන් මෙහි නිවන ධර්ම සඳහන් කරලා තියෙනවා වඩාගත යුතු දියුණු කරගත යුතු පැති වශයෙන් පොඥංග ධර්ම සම්බන්ධ කරගෙන කියනවා. මේ දෙකටම සරුවච්චන් වහන්සේ පෙන්වවා වදාරන්නේ මේ ධර්මතා බාහිර දේවල් මත රඳා පවතින දේවල් නෙමෙයි. තමා ඇතුළතින්ම දියුණු කරගන්න පුළුවන් ගුණ ධර්ම ඒවට මේ මේ දේවල් ආහාර වෙනවා. ඒ ඒ ආහාර වැඩි කළොත් හොඳ හෝ නරක හෝ වේවා ඒවා වැඩෙනවා. ඒ ඒ ආහාර අඩු කළොත් හොඳ හෝ නරක හෝ වේවා ඒ දේවල් අඩු වෙනවා කියන මේ මූලික උපදේශ මාලාව තමයි කායසුත්‍රය සඳහා. ඒ නිසා මෙතනදිත් මේ බොජ්ජංග පිළිබඳව එක්කා සම්බොජ්ජංගය පිළිබඳව කායසූත්‍රයෙන් සාක්ෂි වශයෙන් ගන්නකොට ਸਰවඥාන්සේ බොජ්ජංග ධර්ම විශේෂයෙන්ම මේ අපි ගත්ත එක්කා සම්බොජ්ජංගයේ වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ ආහාර මතු කරලා පෙන්නනවා. ඒකයි මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩයෙන් රුප්පල දක්වන්නේ. උද්දෘත කරලා දක්වන්නේ. ඒකදී සඳහන් කරන්නේ පන් නොඋපන්නා වූ තවම තමන්ගේ సంతානයේ නොඋපන්නා වූ උපේක්ඛාවක් උපේක්ෂාවක් සම්නදහත් බවක් සම ප්‍රඥාවක් ශක්ති කරගන්න නම් එනනම් දැනට Taman තුල මොහොදු වෙමින් පවතින දියුණු වෙමින් පවතින මේ උපේක්ෂාව සමප්‍රඥාව දියුණු පාවුණු කරගෙන භාවනා වශයෙන් දියුණු කරගෙන ඒක සඳහා ආහාර වශයෙන් පෙන්වන්නේ බොජ්ජංගට්ඨානීය ධර්ම සහ ඒ વિશે දක්වන යෝනිසෝ මනසිකාරය. එතකොට මේ බොජ්ජංගට්ඨානීය ධර්ම වශයෙන් මේ සූත්‍රයේ සංකීර්ණ පාළි වචනයක් යොදලා තියෙනවා. බොජ්ජංග ධර්ම ඊඨාවර වීමට සඳහා අවශ්‍ය වෙන සාධක කියලා අපිට හිතා ගන්න පුළුවන්. අන්න ඒ વિષයෙයි අපි කොච්චර කොච්චරක් නුවණින් වැඩ කරනවද කියන එක තමයි තත්ත යෝනිසෝමනසිකාර බහුලීකාරෝ කියන එකෙන් සඳහන් කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අපි නීවරණ නම් ධර්ම කොටස අපි ප්‍රහාණය පිණිස කටයුතු කරන්නාseම බොජ්ජංග නම් වූ ධර්ම දිනු පවණු කරන්න කටයුතු කරනවා නම් මේ බොජ්ජංග දිනු පරිවණු කිරීමට අවශ්‍ය කරන්නා වූ බොජ්ජංග වලට දෝපකාර කරන්නා වූ ස්ථානීය ධර්ම මොනවද කියලා දැනගන්න වෙනවා. ඉතින් ඒක ඇත්තට මේ සූත්‍රයේ හෝ සූත්‍ර පරිවර්තනයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් අපේ ථේරවාද ක්‍රමයේ අපි මේගාවට අගිය තියන්නේ ඒ සූත්‍ර පිළිබඳව දක්වලා තියෙන අට කතාවටයි. ඒ අට කතාවේ නම් පොඥංගඨානීය ධර්ම කියන එක ටිකක් විස්තර කරලා පෙන්නනවා. ඉතින් අර මේ ධර්මය විස්තර කරලා විසිතුරු කරලා තේරුම් ගන්න පහසු වෙන තාලෙට ගන්නකොට ඒ අතුආව නැත්නම් ඒ අට කතාව විසින් පෙන්වන කරුණු බොහෝ විට තේරුම් ගැනීමේ පහසුවක් තියෙනවා. විස්තර කරලා දීමේ පහසුවක් තියෙනවා. ඒක නිසා මේ පොඥංග ධර්ම සඳහා නැත්නම් පොඥංග සමහන්තානේ වැඩි වීම සඳහා ඇති පොඥංග දිනු කර ගැනීම සඳහා ස්ථානීය ධර්ම නැත්නම් ඒක දිනු පාවුණු කරන ධර්ම වශයෙන් තුවා විස්තරයට අපි කෙලින්ම බැස්සොත් ඒක තියෙන්නේ සත මජ්ජත්තතා කියලා. සත්ත මජ්ජත්තතා කියලා කියන්නේ අපි මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක් බොහෝ විට තනිව හැසිරෙනවට වැඩිය සමූහයක් වශයෙන් තමයි හැසිරෙන්නේ. ඒක විශේෂයෙන්ම ශිෂ්ට සමාජවල මේ ශිෂ්ඨාචාර සංස්කෘති කියලා කියන්නේ ජන කොට්ටාසවල ආචාර පද්ධති. ඒ විශේෂ කටයුතු කරනකොට එක එක්කෙනෙක් අනෙකුත් Taman එක්ක කටයුතු කරන මනුස්ස හෝ ඒවා අනිකුත් සතුන් વિશે පවත්වන්නා වූ මදහත් බව තත්ත මජ්ජත්තතා කියලා පෙන්ලා දීලා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේට වැඩිය ජනප්‍රියයි. මේට වැඩිය ආගමික ධාර්මික පැත්තෙන් සලකා බලනවා නම් සියලු සත්වයන් කෙරේ පවත්වන්නා වූ මෛත්‍රිය හිත සත්තානං හිතානුභව ලක්ෂණ භාවනා කියනකොට වාක් වේලාවට මේ සත්වයන් વિશે පවත්වන මධ්‍යස්ථ භාවය මේට වැඩිය ජනප්‍රිය මාතෘකාවක්. මොකද මෛත්‍රී භාවනාදී කරන්නේ තමා වශයෙන්, ප්‍රිය වශයෙන්, අප්‍රිය වශයෙන්, මදහත් වශයෙන් ඉන්න සෑම සත්ව කොටාස විශේෂම සීමා ભેදයකින් තොරව සීමා සම්බේද කඩා දාලා සියල්ල વિશે සමසිත පවත්වන එක. එතකොට මේක මෛත්‍රී භාවනාව සියලු සත්වයන් කෙරෙහි හිතසුව දක්වන ලක්ෂණ වශයෙන් පෙන්වනවා. නමුත් අපි සතර බ්‍රහ්ම විහරණ ගන්නකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කිව්වම එතනත් එනවා බ්‍රහ්ම විහාර උපේක්ෂාව. මෙතන එනවා බොජ්ජංග උපේක්ඛාව. ඒ නිසා මෛත්‍රියටත් වැඩිය ටිකක් දියුණු පවුණු වෙච්ච, කලතුණා වෙච්ච, මෝරච්ච තත් தත්වයක් තමයි උපේක්ෂාව කියලා කියන්නේ. ඒ නිසා අපි මුලින් තේරුම් ගත්තොත් මෛත්‍රියදී කරන්නේ සමාවසයෙන් හිත අතිප්‍රිය සහායක හිත නජ්ජත් වේරී කියන සත්වයන් વિશે මදහත් බව. ඒ කියන්නේ ඒකට අනේ හොඳක් වේවා හිත භාවය දක්වන ගතිය. උපේක්ෂාවදී ඊට වැඩිය ගැඹුරක්. ඊට වැඩිය තල තුනකමක්. ඊට වැඩිය ස්ථාවර භාවයක් පෙන්නනවා. මේ සියලු සත්වයන් විශේෂයි සමසිත පිළිබඳව මේ කියන ගැඹුර පෙන්වන්නට අපි ශාසනික නිදර්ශනයක් ඉදිරිපත් කරගත්තොත් තරුවචන් වහන්සේ වහන්සේගේ බෝධි සම්භාර පුරන කාලේ උපේක්ඛාව පිළිබඳව පාරමිතාවක් වශයෙන් සඳහන් වෙන ජාතක කතාව තමයි චුල්ල ධර්මපාල ජාතකය කියන එක. ඒක බොහොම විචිතුරු තොරණක් ගන්න තරම් වටින ලස්සන කතාවක්, නාටකමක් හදන්න තරම් වටින කතාවක්. නමුත් අපිට ඒකේ ඒ චතරම අවස්ථාව ජවනිකාව මතු කරගත්තොත් ඒ කාලාභ කියන රජුරෝ තමන්ගේ රාජරෝගී දාව අගමී සින්නාංශයට කුළුඳුලේ පිළිමි දරුවෙක් ගැබ් ගන්න. මේ රජුරෝ බොහෝම කාමභෝගී කෙනෙක්, තුරාවට ලොල් වෙච්ච කෙනෙක්. එතකොට කෙසේ නමුත් රජුරුවන්ගේ පස්සේ මේෂියගේ මේ කුසේ උපන් දරුවා රජබවටපත් වෙන බව ඉතින් ඒක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. ඒක ආවේනි ප්‍රවේණි රාජනීති අනුව සිදුවෙන නිසා මේ මේෂියට ලොකු සතුටක් ඇති වෙනවා මේ රජපැටියෙක් බඩේ ඉන්නවා. මේ දරුවා ඉමුණාට පස්සේ මේෂිය ඉතාමත්ම ජාරුව අග්‍රමහේශිකාවගේ අවශ්‍ය සංඝ සම්පූර්ණ වෙච්ච නිසා සතුටින් ගත කරනවා. මාස 6ක් විතර වෙනකොට දවසක වෙනවා බොහොම අවාසනාවන්ත සිද්ධියක්. දෙයක්. මේ බිසවුනාංශේ අර කුළුඳුලේ කිරිදරුවත් එක කටයුතු කරනකොට එතනින් රජුරෝ යනවා බීමත්ව. මේ දේවින්නාංශගේ තිබුණ අර දරුසෙනෙහස නිසා රජුරවන්ට රාජගෞරව දැක්වීම අමතක වෙලා රජුරෝ එතනින් යනකම කිසිම ගරුසරුවක් නැතුව අර දරුව අහුරතල් කර කර ඉන්නේ. එතකොට මේක තදින්ම රජුරවන්ට වැටහෙනවා අර බීමත් හිත නිසා ද්වේෂයක් පහළ වෙනවා. මේක 6 මාසෙකදී මගේ අම්මා මේ විදිහට කරපුවා ගත්තොත් මේක ලොකු වුණොත් මට මොනව කරයිද? මොකද රජවරු දන්න හුඟක් වෙලාට මැරෙන්න වෙන්නේ පුතාගේ අතින් බව. ඒකට ඇතිවෙච්ච වේගය නිසා රාජසභාව කැඳවලා අර දරුවා කබල හතර වහල්කට එල්ලන්න තීන්දුව කරනවා. ඒ තීන්දුව වෙනස් කරන්න කිසිම කෙනෙකුට බෑ. හැබැයි ඔක්කොමලා දන්නවා කාලාපු රජුරෝ බීමතින් තමයි මේ තීන්දුව කරන්නේ කියලා. ඉතින් පස්සේ පණිවිඩේවත් බිසෝන්නාන්සිට ගෙනියන්න කෙනෙක් නැති තරම් මොකද බිසෝන්නාන්සේ ඒ තරම්ම අර දරුසිනහසෙන් ඉන්න බවත් බිසෝන්නාන්සිගේ හෝ දරුවාගේ දෝෂයක් නැති බවත් අට්ටු දාන්න. නමුත් කොහොම හරි රාජාන ක්‍රියාත්මක වෙනකොට මේ දරු පැටියා වෙන කෙනෙක් නෙවෙයි සරුවච්චන් වහන්සේගේ පෙර බෝධිසත්ව තත්ත්ව ආත්ම භාවයක්. කස්සේ වට්ටු කැඳවලා පිටියේ මැද තියලා අර දරුවා කපලා වාහකට එල්ලන්නයි ආජ තීන්දුව. මෙන්න මේක ක්‍රියාත්මක වෙන මොහොත පොඩ්ඩක් හිතින් හිතා ගන්න වෙනවා. මොන වගේ මේ වගේ කෲර වැඩක් වෙනකොට ওই ලෝකයා තාමත්ම දසදහස් ගාණෙන් රැස් වෙනවා. ඒ තරම්ම මිනිස්සු මෛත්‍රියේ තියෙනවා අපි. හරි නරක වැඩක් කරනවා ඕන තරම් සෙනගේ තෙන්ද එකතු වෙනවා. ඒ වගේ විශාල ජනකායක් එකතු වෙනවා. ඒකට මේ කුමාරයා මාස අවුරුදු 6 මාස 6 කුමාරයා දැන් බුදු වෙලා ධර්මාසනයේ ඉඳගෙන සරුවචනාංශේ මතක් කරනවා මම මම එදා ඒ ධර්මපාල කුමාරව ඉන්න කාලේ මට තේරෙනවා මේ රට්ටු මේ වගේ කූර මරණයක් ප්‍රසිද්ධ මරණයක් සිදු කරන්න කොච්චර මුල් බැඳගෙන ඇවිල්ලා බලන්න සෙනග එකතු වෙලා ඉන්නවද හුල් හුල් ලයින්නේ නමුත් බලන්නේ මේ කූර භාවය. ඒක රජ්ජුරෝ වගේ බලාගෙන ඉන්නවා කුමාරයා කපන බවට අම්මා මුල්වාන් තරම් ලයෙයි අත්බැඳගෙන අඬන. ඒතර ගහලයා රජාන ක්‍රියාත්මක කරන්න ලෑස්ති. අන්න එතනදී කුමාරයාට ඇතිවෙච්ච සත්ත්ව මජ්ජතතාවයේ පෙන්වන්නේ තව මොහොතකින් තමයි මේ කපන්න හදන ගහලයා පිළිබඳව තමන්ට ඊටත් වඩා මේක දරා ගන්න බැරුව ඩයපැලි මැරෙන්න හදන මව පිළිබඳවත් අසාධාරණ තීන්දුවක් දීපු පියමහ රජුරෝ ගැනවත් රට්ටු ගැනවත් කිසිම විශේෂයක් හිතුන්නේ නැහැ කියලා. ඒ තමයි සත්ත්ව මජ්ජත්තාවය කියලා කියන්නේ. තව මොහොතකින් තමන් මරණ ගහලයා පිළිබඳව හෝ රාජ තීන්දුව දීපු රජ පියමහ රජුරෝ පිළිබඳව හෝ අපුමයිල මැරෙන්න හදන අම්මා පිළිබඳව හෝ බලන්ට රැස්විච්ච පිරිස පිළිබඳව කිසිම මගේ හිතේ සැලීමක් උනේ නැහැ කියලා එදා කියන්නේ ඒ පාරමිතා පුරන කාලෙවත් වෙලා. ඉතින් මේක මෛත්‍රියට වැඩිය එහා ගිය ගිය තැනක්. ඉතින් අන්න ඒ වගේ සියලු සත්‍යයන් විශේෂයි මජ්ජත් භාවය කියලා කියන්නේ සතිය, සමවිචය, විරිය, පීතිපස්සද්දි, සමාධි කියන தත්වලින් හුඟා පෙරිච්ච, හුඟක් නේරිච්ච, සාතලුණා වෙච්ච හිතකට හිතා ගන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් ඒක කියන්න කරන්න වටින්නේ නැති තරම් අවාසනාවන්ත අවස්ථාවක් තමයි